ඔබ සියලු දෙනාට පින්වත්නි සමසිත සුවපත් කරන්නට ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ ආනාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොකදං ධම්ම සවනේ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා සද්ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ ඊන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරිය මාර බතෝ දල්ලං තීති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුණී බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූත් නිවැරදි වූත් මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ මහත් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානන් වෙන්නේ. පිනතුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනෙන එකම දානමේ පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කම බව අපේ බුදුරජාණන් වහන්සේ සක්දෙව් මහ රජාණන් වහන්සේ යමතල ප්‍රකාශ කරන්නට යෙදුනා. දෙවිඳුනි මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති යම් කෙනෙක් තථාගත ශ්‍රේ සද්ධර්මයේ මේ ලෝකයට දානය කරයිද අහන්ඩ සලස්වයිද උගන්වයිද ආංගේ අය මේ ලෝකයේ තියෙන අති ශ්‍රේෂ්ඨම වූ කුසල කර්මය සිද්ධ කරගත් අය හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුණි. පිනතුනි ඉමක් කොනක් පරතරක් සීමාවක් පනවන්නට බැරි තරම් මේ සංසාර සාගරයේ ඇවිදින ඔබ මම සත්පුරුෂ වූ ධර්මයේ මුණ ගැසීම නිසා සංසාරයේ ඇති භයානකකම තේරුම් අරගෙන සසරින් අත මිදෙන්න බලාපොරොත්තු වෙනවා. සසරින් අත මිදෙන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. දහම් ශ්‍රවණය කරන්න නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කමක් ඇත්තේම නෑ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. එමනම් අපේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කරනවා විතරක් නෙවෙයි තමන් ශ්‍රවණය කරන ධර්මය බෞද්ධ රූපවාහිනිය තුලින් මුළු මහත් ලෝක ධාතුව පුරාම විසිරුවා හරින්නත් කටයුතු කරුණු කාරණා සම්පාදනය කළා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයේ දානය කරන ඔබ ධර්ම ශ්‍රවණය කරන්න ඕනි හරියටම. අනීවරණ කියන සූත්‍රේ අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම බණ අහන්න ඕනේ. එහෙමනම් මෙච්චර කාලයක් අපි බණ ඇහුවා. එහෙම බලාපොරොත්තුවක් අපේ හිතේ තිබ්බද? ඒ කාරණාව දිගට කතා කළා. අවසානයේ අපිට හිතෙයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝවත් වෙලා හිටියද කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පනෝපු විදිහටම මේ ශාසනය ගමන් කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පනෝප විදිහටම බණ අහන්න ඕනේ. මහත් වූ බලාපොරොත්තුකින් යුක්තෝම ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. මොකක්ද ඒ බලාපොරොත්තු? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ඒ මහත් වූ ප්‍රාර්ථනාව මුදුන් පමුණුවා ගැනීම උදෙසාම මේ සද්ධර්ම දේශනාව ඔබට මට මහත් වූ උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පිනතුනි අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුන ගාථා රත්නිය තමයි මම ඉහතදී සඳහන් කරන්නට යෙදුනි. අපේ බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුකම්පාවෙන් දේශනා කළේ තවත් එක ගාථාරත්නය. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාරත්නය තුළින් අපට කියල දෙනවා යම් කිසි කෙනෙක් වීරය නැතිව කම්මැලිව පංච කාමාදිය ගැන සිතමින් අවුරුදු 100ක් ජීවත් වේද ඒ ජීවත් වීමට වඩා බුදු සසුනේහි සීල සමාධි ප්‍රඥා ආදී ගුණදම් සම්පූර්ණ කිරීමට දැඩිව වීරය කරන්න ඔහුගේ එක් දවසක් ජීවත් වීම අතිශ්‍රේෂ්ඨයි ඊටමත් උතුම් අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්ණයෙන් අපට කියලා දුන්න අර්ථය එහෙනම් මොකද්ද මේ සඳහන් කරන්නේ අවුරුදු 100ක් සිල් රකින්නේ නැතිව ධර්මයේ දරන්නේ නැතිව මේ පංච කාමයට අහු වෙලා ජීවත් වෙන කෙනා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා එක දවසක් මේ බුද්ධ ශාසනයේ යෙදিলা ජීවිතය ගත කරන කෙනාගේ ජීවිතේ හරි වටිනවා. අවුරුදු 100ක් දුසිරිතේ ගෙරලා ජීවත් වෙනවට වඩා සිල්වත් වෙලා ගත කරන එක දවසක් හරි වටිනවා. අවුරුදු 100ක් මිත්‍යා දෘෂ්ටිගත කෙනෙක් වෙලා උපදිනවට වඩා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් බවට පත් වෙලා එක දවසක් ගත කරන ජීවිතය හරි වටිනවා. ආන් ඒ කාරණාවයි මේ සඳහන් කරන්නේ. පිනතුනේ වීරිය පිළිබඳව ධර්ම කාරණා අපිට හරියට සාකච්ඡා කරන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා කුසීතෝ හීන වීරියෝ කුසීතෝ කියන්නේ කම්මැලිකම වීරියෝ කියන්නේ වීරයට හීන වීරියෝ කියන්නේ වීරි හීන වෙලා යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා ඒ වීරය ළඟ ඇත්තටම නේ සංසාරයෙන් එතර යන්න තරම් වීර්යයක් නෑ. කුසිතු කම්මැලිකමින් යුක්ත වූ ජීවත් වෙනවා. පුදුම කම්මැලිකමක් තියෙනවා. පංච කාමයට අහු වුණාම අපි දන්නේවත් නැතුව ඉබේම අපි කම්මැලි වෙනවා. පංච කාමය නම් කොයි තරම් භයානකයිද? පංචකාමී පිළිබඳව කාරණා අපේ පින්නතුන්ට බොහොම කෙටියෙන් මතක් කළොත් මේ ඇසට පෙනෙන රූපය ඒ රූපය අපි බල බල ඒක දැක්ක විතරයි එතනින් නතර වුණාද එහෙම නැතිනම් ඊට වඩා රූප තවත් ලස්සන රූප අපි හොය හොය හොය හොය හොය හොය ගියාද අපි ඒක තැනක දකින්න ලස්සන දෙයක් ඒ දේට වඩා තවත් ලස්සන දේවල් මේ ලෝකේ තියෙනවනේ කියලා අපි හොයන්න පටන් ගන්නවා. අපි ඒව පස්සේ දුවනවා. අවසානයේදී අපි දන්නේ නැතිව අපේ ඇහැටම අපි පරිදිලා. එහෙනම් ඇහැට කී වතාවක් නම් මේ ජීවිතය අපි රැවටුණාද? ඒ වගේම මේ ලෝකේ තියෙන කාමය පංච කාමයන් කොයිතරම් ඔබේ මගේ ඇස රැවටුවද? කනට ඇහෙන මිහිරි හඬ ඒක ඇහුවා විතරයි අපි ඒක එතනින් එහා තව තව තව තව මිහිරි දේ අහන්න අහන්න අහන්නම කොයිතරම් මේ කන් දෙක අපි යොමු කළාද නුත්තේ ගීත ආදී දේවල් මේවා වෙනුවෙන් කොයිතරම් අපේ කන් දෙක අපි යොමු කෙරුවද එහෙනම් අපි ඒවට අපේ කනටත් අපි පෙරදිලා නහයට දැවුණු ගඳ සුවඳ ගන්ධයට අපි කවුරුත් කැමති නෑ. හැබැයි නහයට දැවුණු සුවඳ කොයිතරම් අපි හොයාගෙන ගියාද එක සුවඳක් විඳලා අපි නතර වුණාද එහෙම නැතිනම් ඒ සුවඳෙන් පස්සේ තව කී වතාවක් නම් සුවඳ අපි හෙව්වද එහෙනම් අපි නහයටත් පෙරදිලාද මේ කට ඇතුලේ තියෙන දිව මේකට දිවට දැනෙන රසය මේ රසයට කොයිතරම් අපි රැවටුණාද? ඒ රසය කොයිතරම් ඕන වුණාද? අපි හිතමුකෝ අසවල් වෑංජනේට අපි හරි ආසයි. ඒ වෑංජනේ එක වතාවක් කාලා අපි නතර වුණාද? නෑ අපිට ඒක මුළු ජීවිත කාලයම ඕන වෙන්න පුළුවන්. මැරෙන්න ඔප්පල වෙලා ලෙඩ ඇඳටත් ඇරිලා. ඒත් ඉල්ලනවා මට අසවල් වෑංජනේ සමග බත් දෙන්න කියලා. එතකොට හිතන්න දිවට කොයි තරම් රැවටිලාද? දිවට කොයිතරම් අපි පරාජයටපත් වෙලාද මේ ශාරීරියට දැනෙන ස්පර්ශය තව කෙනෙක් අපේ ශාරීරිය ස්පර්ශ කරපුවාම ඒ ස්පර්ශය එක වතාවකින් නතර වුණාද එහෙම නැතිනම් මගේ ශරීරයෙන් ඒ ස්පර්ශයේ විඳලා අවසන් වුණාම නැවත වතාව නැවත වතාව නැවත වතාව මං කීවතාවක් ස්පර්ශය ඉල්ලුවද එහෙනම් කී වතාවක් නම් මගේ ඇස් දෙකට මං පරාද වුණාද? කන් දෙකට මං පරාද වුණාද? මගේම ශාරීරියේ තියෙන අංගවලට මං කී වතාවක් පෙරදිලාද? ආන් ඒක හිතන්න ඕනේ. මේ සඳහන් කරන්නේ මේ මේ පංචකාමයන් වලට යටත් වෙලා සංසාරයෙන් ඈතර වෙන්න තරම් වීරයක් නැතිවේ කම්මැලිකමින් කුසීතකමින් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා මහණෙනි ධර්මයේ දැනගෙන තෙරුවන් සරණ ගිහිල්ලා සීල සමාධි ප්‍රඥා ආදී ගුණධර්ම වඩාගෙන යම් කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් ආන්ගේ එක දවස හරි වටිනවා කියලා දේශනා කළා මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක භික්ෂූන් වහන්සේ නමක් කර්මණු කරගෙන පස්සේ කාලේදී උන්වහන්සේට නමකුත් පට බැඳුණා. සප්පදාස කියලා. සප්පදාස තෙරුන් වහන්සේ. කොයි තරම් සංසාරයෙන් එතර වෙන්න අපි වෙර වෑයම් වීරිය වැඩි යුතුයද කියන කාරණාව මේ දේශනාව ඇතුලේ සඳහන් වෙනවා. සවැත් නුවර එක තරුණ ළමයි කුල පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණහල පැහැදුනා. ශාසනය ඇවිල්ල පැවිදි වුණා. ටික කාලයක් යනකොට ශාසනයේ තිබුණ ඇල්ම නැතුව කලකිරුණා. කලකිරුණයින් පස්සේ ගිහි වෙන්න කල්පනා කළා. ගිහි වෙන්න කල්පනා කරාට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මං වාගේ කෙනෙක් ගිහිකමේ ඉන්න සුදුසු නැහැ. මං වාගේ කෙනෙක් ගිහිකමට යෑමට සුදුසු නැහැ. එහෙම කියලා කල්පනා කරලා පැවිදි වෙලා ඉඳලා මං මෙරිලා ගිය ඒකට කමක් නැහැ. මං ගිහිකමට නම් යන්නේ නැහැ. පැවිදි වෙලා ඉඳලා මෙරිලා ගියත් ඒකට කමක් නැහැ. <coughs> එහෙම කල්පනා කරලා උන්වහන්සේ මරණය ගැනම හිත හිත මැරෙන් මැරෙන්න කටයුතු සම්පූර්ණ වෙනකම් මග බලන් ඉන්නවා. දවසක් පිණ්ඩපාති ගෙහින් එන ගම තමන් ඉඳපු විහාරයේ අනිත් ස්වාමින් වහන්සේලා විෂකුරු සර්පයෙක් ඇවිල්ලා ඉඳලා ඒ සර්පයව අරගෙන කූඩෙකට දාලා කැලේ ඈතට අරගෙන යනවා අතහරින්න කියලා. ඝාතනය කරන සම්ප්‍රදාය අපේනේ තියෙන්නේ. අපි ඝාතනය කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවමදාක්වත් කුරා කුහුඹියෙකුට හිංසාවක් කරන්නේ. හැබැයි අපිට සර්පෙක් හම්බුණා. භූමි තෙල් හරි ගන්න. එහෙම නැතිනම් අඳුකොල් හරි අරගෙන ඇවිල්ලා දාන. එහෙම නැතිනම් පොල්ලක් අරගෙන දඩු මුගුරක් අරගෙන ගහලා ගහලා මරලා මරලා පුච්චලා හරි දානවා. මට කෑවේ නැති වුණාට කමක් නැහැ. හැබැයි මාව බය කළා. එහෙම කියලා හරි අපි කටයුතු කරනවා. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ වගේ නෙමෙයි. කැලේට අරගෙන ගියා අතරින්ට. යනකොට අර ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා එනවා. උන්වහන්සේ ඇහුවා මොකද්ද මේ? සර්පෙක් කරන් යනවා ඇතරින්ට. ඔය ආශ්මතුන් වහන්සේලා පන්සලට බෙහෙරට වඩින්න. මට ওই සර්පය දෙන්න මං ගෙන් කැලේට අතරින්න. එහෙම කියලා. සර්පය වරගෙන උන්වහන්සේ කැලේට යනවා. උන්වහන්සේ කල්පනා කරනවා මේ සර්පයට කියලා මාව මට දෂ්ට කරගත්තොත් මට භික්ෂුව භාවයේ ඉන්නකොටම මැරෙන්න පුළුවන්. එහෙම කියලා කල්පනා කරලා සර්පයාව එළියට අරගන්න උත්සාහ කරනවා Tamanට දෂ්ටි කරගන්න. නමුත් දෂ්ට කරන්නේ. සඳහන් කරනවා බැරිම තැන සර්පයාව කෝප කරවන්න උත්සාහ කරනවා ඒත් සර්පයා කෝප වුණත් දෂ්ට කරන්නේ. බැරිම තැන සර්පයා ඉන්නේ නිකූඩු ඇතුළට අත දාලා බලන් ඉන්නවා සර්පයා දෂ්ට කරයිද කියලා. ඒත් දෂ්ට කරන්නේ නැහැ. අත දැම්ම විතරක් නෙවෙයි අත ආයේ නැවත හොලවනවා. ඒත් දෂ්ට කරන්නේ. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේනම් ණයෙක් එහෙම වෙන්න බෑ. ණයා වගේ හිටියට මේනම් ගැරණියෙක්මයි. ඒක නෙමෙයි මට කන්න ඇත්තේ කියලා. සර්පයව දාලා විහාරයට ගියා. භික්ෂුන් වහන්සේලා කතා කර කර හිටිය සර්පෙක් අරගෙන අපි කැලේට අතරින් ගිහින් භික්ෂූන් වහන්සේලාට මේ ස්වාමින් වහන්සේ මතක් කළා ඇවත්නි ඒ සර්පෙක් ඒ නාගයෙක් වෙන්න බෑ ඒ ගැරණියෙක් කියලා කිව්වා අනිත් ස්වාමින් වහන්සේලා පුන පුනා කියනවා නෑ ඒ ණයෙක්මයි අපි නෙමේ ඇතුළට දැම්මේ ස්වාමින් වහන්සේ කියනවා ණයෙක් නම් ඉතින් මට දෂ්ට කරන්න එපායි කරුණ වහනකොට මතක් කළා මම මේ සර්පයාට කියලා මාව දෂ්ට කරගෙන මං අපෝත් වෙන්නයි හැදුවේ ඉතින් ඒ සර්පයා මට දෂ්ට කළේනේ. ඒකයි මම මේ කියන්නේ. මේ ණයෙක් නෙමෙයි මේ බොහොම බය ණයාවගේ ගැරණියෙක් කියලා කිව්වා. භික්ෂුන් වහන්සේලා නිහඬ වුණා. එතනිනුත් උන්වහන්සේගේ මරණය ලැබුණේ නෑ. තවත් ටික කාලයක් යනකොට මේ කාලෙකට වතාවක් භික්ෂුන් වහන්සේලාගේ කෙහිරැවුල් බාණ්ඩ හිසරැවුල් මොඩු කරන්නේ කරණ වෑමියෙක් එනවා විහාරයට. මේ කරණ වෑමියා සඳහන් කරනවා දැලිපිහිය දෙකක් අරගෙන ඉන්නේ. කඩ කැති දෙකක් අරගෙන ඉන්නේ. කඩ කැත්ත කියලා කියන්නේ. කඩ කැති දෙකක් අරගෙන ඉන්නේ. එකකින් අනිත් ස්වාමීන් වහන්සේලාගේ හිස බාන ගමන් ඉස්සරවල් මුඩු කරන ගමන් එක කරකැත්තක් අරගෙන ගිහිල්ලා කාටත් පේන්නේ තැනකට ගිහිල්ලා. තමන්ගේ බෙල්ලට තියාගෙන තමන්ගේ ජීවිතේ ඝාතනය කරගන්න හදනවා. ආන් ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේ අපවත් වෙන්න කලින් කල්පනා කරනවා. තමන් වහන්සේ පැවිදි වෙලා උපසම්පදාව අරගෙන කොයි තරම් පැවිදි සිල් රැකලා උපසම්පදාව ආරක්ෂා කරගෙන සිල් රැක්කද කියලා. ඉතින් ඒක කල්පනා කර කරයි මේ කරකැත්තෙන් බෙල්ලට ඇද ගන්න හදන්නේ. එහෙම කල්පනා කර කර ඉන්න ගමන් උන්වහන්සේට පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. සඳහන් කරනවා. ඒ ප්‍රීතියත් එක්ක වලාගමින් මිදලා ගියපු හඳ වගේ තමන් රැකපු සීලයේ පිළිබඳව පුදුම සතුටක් ඇති වෙලා ඒ සතුටත් එක්ක පුදුම ප්‍රීතියක් පිරලා ඉතිරිලා යනවා කියලා. ඒකත් එක්ක ඒ සතුට මදහත් සිතින් විඳ දරාගෙන ස්වාමින් වහන්සේ කරකැත්ත පැත්තකට දාලා විදර්ශනාව වඩලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා. ස්වාමින් වහන්සේ නැති නිසා අනිත් භික්ෂුන් වහන්සේලා හෙව්වා. ඉදිරියට ආවන් පස්සේ ඇහුවා මෙච්චර වෙලා කොහෙද ගිහින් හිටියේ කියලා. බොරු කියන්නේ නෑනේ රහතන් වහන්සේලා. මතක් කළා මමද? මම මේ එක කරකැත්තක් අරගෙන මගේ ජීවිතේ ඝාතනය කරගන්න ගියා. එතකොට භික්ෂුන් වහන්සේලා ඇහුවා. එතකොට එහෙනම් ජීවිතේ ඝාතනය කරගත්තේ නැත්තේ ඇයි? ආන් ඒ වෙලාවේ මතක් කරනවා. <coughs> දැන් මම ආයුධයකින් මගේ හිස කපා ගැනීම තියා ආයුධයක්වත් අතර ගන්න සුදුසු තැනක නෙවෙයි මං ඉන්නේ කිව්වා. ආයුධයක්වත් අතර ගන්න සුදුසු තැනක නෙවෙයි මං ඉන්නේ කිව්වා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේ නොකිය කියන්නේ මේ රහතන් වහන්සේ නමක් වෙලා කියලාද? මේ භික්ෂුව රහත් වෙයි හංගවනවා. ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට ගෙහින් කියන්න ඕනි. භාග්‍යතුන් වහන්සේට ගෙහින් කිව්වා. භාග්‍යතුන් වහන්සේට මතක් කරපුවාම ඒ වෙලේ මතක් කරනවා මහණෙනි. සැබෑවටම රහතන් වහන්සේලා තමන්ගේ ජීවිතයේ කිසිම දවසක ඝාතනය කරගන්නේ නැහැ කියලා කිව්වා. ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේ සැබෑවටම රහත් වෙලාද? ස්වාමිනී රහත් වෙන්න පෙන තිබිලත් ඇයි මේ ශාසනය උකට ලියුනේ? රහත් වෙන්න පෙන තිබිලත් ඇයි තමන්ගේ ජීවිතේ ඝාතනය කරගන්න හැදුවේ? ස්වාමිනී ඇයි ඒ ණය දෂ්ට නොකලේ? එහෙම කාරණා අහනකොට අපේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි පෙර සසරේදී ආත්මයක අද නයාබවට පත්වෙලා ඉන්න මොහු සේවකී ඒ සේවකයාගේ ස්වාමියා තමයි මේ භික්ෂුව තමන්ගේ ස්වාමියා කියලා හිතලයි ඒ නයා කීප වතාවක්ම දෂ්ට කරන්න අවස්ථාව තිබිල දෂ්ට නොකළේ එහෙම මතක් කළා භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි රහත් වෙන්න පෙන තිබිලත් ඇයි මේ ඔකට ලියුනේ? ඒ විලේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආයුෂ අවුරුදු 20000යි. සඳහන් කරනවා ඒ කාලේ මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා හිටිය මේ භික්ෂුව එදත් පැවිදි වෙලා හිටියේ. මේ භික්ෂුවට හිටිය යහළු භික්ෂුව ඒ භික්ෂුවට ශාසනයේ ඇල්ම නැති වුණා. අද මේ ඇල්ම නැති වුණ භික්ෂුව එදා මේ මේ භික්ෂුව ළඟට ගිහිල්ලා මතක් කරනවා. ගෙහි ජීවිතයේ හරිම දුක් සහිතයි. සංසාරෙන් එතෙර යන්න වීරිය වඩන්න හරි අමාරුයි. ඒ නිසා පැවිද්ද නම් අතහැර ගන්න එපා කියලා කිව්වා. ඒක අහගෙන ඉඳලා පැවිද්දේ වටිනාකම තේරුම් අරගෙන ඒ භික්ෂුන් වහන්සේ ටික කාලයක් සිවුරෙන් ඇරලා සිවුර ඇරලා යන්න ඉඳපු එකෙන් අතර වෙලා බණ භාවනා වෙර වීර්ය වඩනවා. පැවිද්ද ඇල්ම ඇති කරගෙන හිත හික්මව ගත්තා. දවසක් මේ භික්ෂුන් වහන්සේ පොකුණ ළඟට ගිහිල්ලා සිවුරු පිරිකර හොදන්න පටන් ගත්ත පරණ නවල කරලා තිබුණු සිවුරු පිරිකර. මොකද ඒව අයින් කරලා යන්න හිටියේ ඒ නිසා ඒව දැන් අපිරිසුදු වෙලා. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය භික්ෂුව. ඒ භික්ෂුන් වහන්සේ මේ සිවුරු පිටිකර හොදනකොට මතක් කළා මේ භික්ෂුවට මම මේ සිවුරු පිරිකර ඔක්කොම ඔබට දීලයි මම යන්න හිටියේ සිවුර ඇරලා. දැන් ඉතින් මං ශාසනයේ ඉන්නවනේ. ඒ නිසා මේ සිවුරු පිරිකර ටික තියාගෙන මම ඉන්නවා කියලා මතක් කළා. එහෙම මතක් කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර භික්ෂුවට අර සිවුරු පිළිකර පිළිබඳව දැඩි තණ්හාවක් ඇති වුණා. ආන් ඒ වෙලාවේ නැවත මතක් කරනවා යහළු භික්ෂුන් වහන්සේ පැවිද්දේ ඉන්න එක වටින්නේ නෑ. ගිහි ජීවිතේ තමයි හරි වටින්නේ. ඇයි මෙහෙම කියන්නේ? මුලින් හොඳ කිව්වා පැවිද්දේ. දැන් පැවිද්ද හොඳ කියන්නේ. ඇයි? අර භික්ෂුන් වහන්සේගේ සිවුරු පිරිකර ටික අරගන්න තියෙන තණ්හාවට. දැන් පැවිදි වෙලා ඉන්නේ කොහොඳ නේ. ගිහි ජීවිතේ තමයි හරි වටින්නේ. ගිහි ජීවිතයේ හිටියොත් බොහොම වටිනවා. පැවිදි වෙලා හිටියොත් හරි දුකයි මේ ජීවිතේ තනියෙන් ජීවත් වෙන්න වෙන්නේ. එහෙම කියලා පැවිදි නුගුණ කිව්වා. අර භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මුලින් මට මම සිවුරලලා යන්න හදනකොට පැවිදි වටිනාකම කියලා. දැන් මට පැවිදි වටිනාකම නොකිය දැන් ගිහි ජීවිතයේ වටිනාකම කියනවා. ඒකත් එකටම මගේ මේ සිවුරු පිරික සිවුරු පිරිකර පිළිබඳව තණ්හාව ඇති වෙලා ඒ සිවුරු පිරිකර ටික ගන්න තමයි මෙහෙම කියන්නේ කියලා. ඒ ස්වාමින් වහන්සේ හිත හික්මව ගත්තා. හිත හික්මවගෙන උන්වහන්සේ සංසාරයෙන් එතෙර යන්න බැරවෑයම් කළා. මේ භික්ෂුන් වහන්සේටත් මේ ජීවිතයේදී සංසාරයෙන් එතෙර යන්න තරම් පින තිබිලත් සංසාරයෙන් එතෙර යන්න තරම් මහා පුණ්‍ය මහා පුණ්‍ය සම්භාරයෙන් රැස් කරගෙන හිටියා. මේ ජීවිතයේදී තමන්ගේ ජීවිතේ ඝාතනය කරගෙන ශාසනය පිළිබඳව ඇල්මක් නැති වෙලා යන්න තරම් සංසාරයේදී සිදුවන පාප කර්මයේ බරපතලකම තමයි අර භික්ෂුන් වහන්සේට ශාසනයේ තිබුණ ඇල්ම නැති කියලා දමාපු එක. මේ එකින් එක කාරණා තැනින් තැන නතර වෙලා සාකච්ඡා කරන්න ඕන කරන කාරණා. එතෙන් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙනවා. සමහර ශ්‍රද්ධා සම්පන්න දරුවෝ ශාසනයේ පැවිදි වෙන්න හරි කැමති සංසාරින් එතර යන්නේ. එහෙම කරන්න හදනකොට අම්මා තාත්තා යාළුවෝ ළඟින්ම ඉන්න යාළුවෝ හිතමිතුර යෙහෙලියෝ මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මතක් කරනවා පැවිදි වෙලා කාටද හරි ගියේ පැවිදි වෙලා මොනවද ලැබුණේ තනිකර ජීවිතයක් ගත කරලා දුක් විඳින්නයි වෙන්නේ ওই පැවිදි කරන. ඒ නිසා පැවිදි වෙන්න එපා කියලා කියන අය බොහොම ඉන්නවා. හැබැයි සඳහන් කළේ යම් අම්මෙක් හරි තාත්තෙක් හරි තමන්ගේ දරුවෝ හරි පැවිදි වෙන්න යනකොට ඒ පැවිද්ද වලකාල වෙනවා නම් ඒ තරම් තමන්ගේ දරුවන්ට අසත්පුරුෂ වුණ වෙන කෙනෙක් තව මේ ලෝකේ තව කොහෙවත් නැහැ. අපේ පිනට විතරක් නෙවෙයිනි දරුවා කුසට එන්නේ. දරුවා කුසට එන්නේ ඔහු ඇය සංසාරේ කරගත්ත පින් නිසා. ඔහු ඇය සංසාරෙන් එතර වෙන්න කරගත්ත පින් නිසා ඒ අයට සංසාරෙන් එතර වෙන්න පින් කරගන්න. ඒකටයි manussලෝ කෙටෙන්නේ. එහෙම එන දරුවන්ට ගුණධර්ම දීලා තවත් සංසාරෙන් එතර වෙන්න මඟ හදලා දෙන්නේ නැතුව අපි ඒ අයගේ ගමන වළක්වනවා නම් කොයි තරම් අකෘතඥ වුණත් දෙමව්පියෝද අපි. මගේ යාළුවා එහෙම පැවිදි වෙලා සංසාරෙන් එතර වෙන්න යනකොට ඒ පැවිද්දට මම වලකාලන්නට කටයුතු කරනවා නම් කොයි තරම් අකෘතඥ යාළුවෝද කොයි තරම් අකෘතඥ සහෝදරයෝද ඒකයි මං කිව්වේ මේ කාරණා සසරේ කොයි කොයි විදිහට අපට විපාක දීද පිකරණේව. ඒ වෙලේ සඳහන් කරනවා ස්වාමීනී භික්ෂූන් වහන්සේ රහත් වුණේ කුමක් නිසාද? සඳහන් කරනවා. එහෙම කරගත්තත් අවුරුදු 20000ක් පුරාවටම මහණෙනි කාශ්‍යප ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය හරියට සිල් රැකලා හරියට පැවිද්ද ගත කළා. ආන්ගේ පැවිද්ද හරියටම කරගත්ත නිසා මේ ජීවිතයේදී මොන දුක්කින්ද රහත් ඵලය ලබා ලබා ගන්නට හැකියාව ලැබුණා. ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ භික්ෂුව කරකැත්ත බෙල්ලේ තියන් ඉන්න ගමම්මනේ රහත් උනේ. එහෙම එකපාරම කෙනෙකුට රහත් වෙන්න පුළුවන්ද? එහෙම අහපුවාම සඳහන් කරනවා. "ඔව් මහණෙනි. ඒක වෙන්න පුළුවන්." ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයි මහණෙනි, ඒක වෙන්න පුළුවන්. කොහොමද වෙන්නේ? ඊ타ත්ම වීරිය තියෙන නුවණති පින්වත් භික්ෂුව পায় ඔසවා බිම තබත්ම ඒ পায় බිම වදින්නට පෙර අරහත් ඵලය ළඟා කරගන්න පුළුවන්. ඊ타ම ප්‍රඥා සම්පන්න ඊ타මත්ම ඕනෑතරම් වෙර වීරිය තියෙන භික්ෂුවට පුළුවන්කම තියෙනවා ඊ타ම ඉක්මනින් නිවන් ලබන්න හරියට කොයි වගේද? ඔසෝගත්ත পায় බිම තබන්න හරි උන් කෙටි වෙලාවයි යන්නේ. ආන්ගේ කෙටි වෙලාව අතරතුර නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි මහණෙනි කුසීත වුණ කෙනෙකුට කම්මැලි වුණ කෙනෙකුට කවදාක්වත් නිවන් අවබෝධ කරගන්න බෑ. කම්මැලිකමින් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා වීරය කරන්නකෝ මොහොතක් ජීවත් වීම හරිම වටිනව මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වීරය කරන්නන්ගේ ජීවත් වීම දෙවියන් සහිත ලෝකයා හට ඊටාම සුවදායකයි මහණෙනි. සංසාරයෙන් එතර යන වීරිය වඩන කෙනෙකුගේ ජීවිතේ දෙවිවරු පවා හරියට අගය කරනවා කියලා සඳහන් කළා. දෙවිවරු පවා ඒ අය මේ ලෝකේ ඉන්නවට හරිය කැමතියි කියලා සඳහන් කරන්නේ. දෙවියන්ට මනුස්ස ලෝකයට බ්‍රහ්මයින්ට මේ මුළු ලෝකයටම ස්වභාව ධර්මයට පවා සංසාරයෙන් එතෙර යන්න වීරිය වඩන කෙනෙක් ඉන්න එක හරි වටිනවා. ඒක ඒගොල්ලෝ හරියට අගය කරනවා මහණෙනි කියලා සඳහන් කළා. වැඩදායකයි කියලා දේශනා කළා. ආන්ගේ දේශනාවට අරමුණු කරගත්ත ගාථාරත්නය තමයි මේ දේශනාවට මං මාතෘකා කරගත්තේ. සංසාරයෙන් එතර යන්න කොයිතරම් වීරියක් තියෙන්න ඕනද? අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබා ගන්න. කොයිතරම් වෙරවිහිටි වෙඩුවද? සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්නේ පන්ලක්ෂ දොළොත් දහස් විසි හත් නම බුදුරජාණන් වහන්සේලා දැකලා ඒ මහා සත්පුරුෂයාණන් වහන්සේලා පහු කරගෙන ඇවිල්ල. බුදුරජාණන් වහන්සේලා විසි හතර නම්කගෙන් විවරණ අරගත්තා. එහෙම විවරණ අරගෙන මහාකල් පාසංක්‍ය විස්සයි ලක්ෂ එක මේ සංසාරයේ වීරය වැඩුව ලෝතුරා සම්මා සම්බුද්ධත්ව වෙනුවෙන්. සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් එච්චර වීරිය වඩන්න ඕනේද? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. මේ සියලුම පාරමිතා තුන් ආකාර පාරමිතා 30 ආකාරයකින් සම්පූර්ණ කළා. එහෙම සම්පූර්ණ කළා තමයි මේ සම්බෝධිය ලබා ගත්තේ. එහෙම ලබාගෙන අසංඛ්‍ය 24ක් සෝවන් කෙරෙව්වා. අසංඛ්‍ය 24ක් සකුදාගාමි කෙරෙව්වා. අසංඛ්‍ය 24ක් අනාගාමි කෙරෙව්වා. අසංඛ්‍ය 24ක් රහතන් වහන්සේලා කෙරෙව්වා. එහෙනම් අසංඛ්‍ය 24ව හතරක් කීයද? 24ව හතරක් 96යි. එහෙනම් අසංඛ්‍ය 96ක් දැනටමත් සංසාරයෙන් එතරටපත් කළා කොයි වගේයිද? සංසාරයෙන් එතර වෙන්නේ හරියට වීරි කරපු අය. අපි නිවන අපි ළඟට එනකන් බලාගෙන ඉන්නවද? එහෙම නැතිනම් මට නිවන් අවබෝධ කරගන්න වීරයක් තියෙනවද? පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් හරියට කරනවද? ඒ ප්‍රාර්ථනාව නිවන් අවබෝධ කරගන්නද කරන්නේ? එහෙම නැතිනම් මම සිල් රැකලා පින් කරලා දේ ප්‍රාර්ථනාව කරන්නේ. එහෙම නැතිනම් ආවට ගියාටද මම මේ ශාසනී සංසාරයෙන් එතර යන්න හැසිරෙන්නේ. සිල් රකින්නවා කියන කාරණාව බොහොම කෙටියෙන් කිව්ව. සීලේ තමයි මං ඊළඟට උපදින තැන තීරණය කරන්නේ. මං ඊළඟට උපදින්නේ කොහෙද? ඒක සුගතියක්ද? මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද ඒක තීරණය කරන්නේ පින එහෙම නෙවෙයි. පිනට පුළුවන් ද අපට මනුස්ස ජීවිතයක් ලැබලා දෙන්න. පිනට බෑ මනුස්ස ජීවිතයක් අපට දෙන්න. පිනට බෑ දිව්‍ය ලෝකෙට අපි වෙක් කරගෙන යන්න. එහෙනම් ඒකයි සඳහන් කරන්නේ මම ඊළඟට උපදින්නේ කොහෙද කියලා තීරණය කරන්නේ සීලය. අඩොම තරමේ යටත් පිරිසෙන් සත්වයාට බුදුරජාණන් වහන්සේ මතක් කරපු ප්‍රාථමිකම සීල මට්ටම ප්‍රාථමික සීලේ පංචශීලී මේකවත් රැක ගන්න මට වීරියක් තියෙනවා මේ ශික්ෂාපද පහෙන් ශික්ෂාපද දෙකක්වත් මං රකින්නවද ශික්ෂාපද කීයක් මං කඩ කරනවද ඒක හිතන්න වීරිය ඕනි කියලා දේශනා කළේ ආන් එකයි. වීරිය නැතුව නිවන් ප්‍රාර්ථනා කරලා ඇති වැඩක් නෑ. ඒකයි මතක් කළේ අපි නිවන අපි ළඟට එනකම් බලන් ඉන්න. මාස 12යි. එතකොට මාස 12ට ප්‍රධාන පොය ප්‍රධාන පොහය 12යි. හතර පොයයි. මේවා අපි බලනකොට අපි එක මාසයකට එක පෝයකටවත් හරියට සිල් සමාදන් වෙනවාද? හරියට සිල් සමාදන් වෙනවා කිව්වේ. අර්ධ උපෝසතය කියන්නේ පැය 12. මහ උපෝසතය කියන්නේ පැය 24. හරියටම පැය 12ක්වත් පැය 24ක්වත් මං සිල් සමාදන් වෙනවාද? අඩුම තරමේ උදේ 6ට විතර ඇවිත් හැන්දෑවේ 2ට 3ට විතර වගේ මම ගෙදර යන්න සූදානම් වෙනවා. එතකොට මං අහන්නේ. අපි අර්ධ උපෝසතේවත් රැකලා තියෙනවද? එහෙනම් අවුරුද්දටම පෝය 12න් අපි හිතමුකෝ දවස් භාගයක්වත් අපි සිල් රැකලා සිල් රැකලා නෑ හරියට. එතකොට දවසක්වත් හරියට සිල් රැක ගන්න බැරි වුණ අපි දවස් භාගයක්වත් සිල් රැකපු නැති අපි ඔය ප්‍රාර්ථනා කරනවා මට නිවන් ලැබෙන්න ඕනි කියලා. ඒක ලැබෙනවද ඒක? ඒක ලැබෙන්නේ නැහැ. ඇයි? භාග්‍යතුන් වහන්සේ මතක් කරපු තරම් වෙර වෑයම් වැඩි වෙන්නේ නැති නිසා. වීරිය වැඩි වෙන්නේ නැති නිසා. සංසාරයෙන් එතර යන්නේ ශ්‍රද්ධාව පළවෙනියටම තියෙනවා නම් ඉබේම එයාට සිල් රැකෙනවා කියලායි දේශනා කළේ. කවුරුත් බලෙන් සිල් රකින්න ඕම නැහැ. කිසිම කෙනෙක් බලෙන් සිල් රකින්න ඕනේ නැහැ. බලෙන් සිල් රකින්න පුළුවන්ද? බලෙන් සිල් රකින්න බෑ. හැබැයි කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් ඉබේම සිල් රැකෙනවා කියලා දේශනා කළා. එහෙනම් සංසාරයෙන් එතර යන්න තරම් වීරයක් තියෙනවා නම් ඒ කෙනාට ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. සංසාරයෙන් එතර යන්න නම් මේ සසරේ ඇති භයානකකම තේරුම් අරන් ඉන්න ඕනේ. සංයුත්තක නිකායේ අනමතග්ග සංයුත්තේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංසාරේ කොයිතරම් භයානකයිද. කොයිතරම් දුරක ඉඳලාද අපි මේ ඉන්නේ? මේකේ මහණෙනි මේ සංසාරේ ඉමක් කොනක් තෙරක් පරතරක් සීමාවක් පනවන්නට බැරි තරම් කියලා අපිට දේශනා කළේ. මෙතනින් මම මෙරිලා ගිහිල්ලා ආයේ ඇදෙන්නේ ඒ සසරටමයි. මේක ලබාගත්තේ බොහොම අහම්බෙන්. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ජීවිතය. මේකෙන් සැබෑ ප්‍රතිඵලය මන් නෙලා ගත්තද? ආන්ගේ කාරණාව හිතට. බෙල්ලට කඩකැත්තක් තියාගෙන කපල මැරිලා ගියපුවාම සුගතියක ඉපදිනවද? නෑනේ. ආයෙත් නැවත යන්නේ නිරේමයි. තමන්ගේ ජීවිතය පවා ඝාතනය කර ගැනීම භාග්‍යතුන් වහන්සේ මතක් කළ එකත් ප්‍රාණඝාතය. එතකොට අපි කොයි තරම් ප්‍රාණඝාත කරලා තියෙනවද? අපි කොයි තරම් අනුන්ගේ දේවල් හොරකම් කරලා තියෙනවද? මේ සසරේදී හොරකම් කළා නැති වෙන්න පුළුවන්. හැබැයි පෙර සසරේදී බත් ඇටයක් හරි කල්ප ගානක් හොරකම් කරපිකේ විපාක විඳිනවා වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ සසර හරි භයානකයි. හිතන්ඩ එපා තාම අපි පෙර සසර කරගත්ත පව් තාම විපාක දෙන්න අපට නෑ කියල. පෙර සසර අපි කරගත්ත පව් තාම එහෙම් පිටිම විපාක දෙන්න අපට ඉතිරි වෙලා තියෙනවා. ඇයි එහෙනම් මේ මොහොතද විපාක නොදෙන්නේ. මොකද මේ වෙලාවේ මේ වෙලා පින බලවත් වෙලා තියෙන්නේ. පින බලවත් වුණ මොහොතක පව විපාක දෙන්න බැරුව යනවා. හැබැයි පින් ඉවර වෙලා පව බලවත් වුණොත් මොකද වෙන්නේ? අපට සුගතියක් කවමදාකවත් හම්බෙන්නේ නැති වෙයි. බුදුරජාණන් වහන්සේලා කෝටි ගණන් පහළ වෙලා අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාරයෙන් මුදවල සසරෙන් එතෙරටපත් වෙයි. හැබැයි ඔබයි මමයි සත්වයාගේ නිජ භූමිකේ නිරයවල සැරිසර දුක් විඳින. මේ මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ අපිට තවත් බොහොම ගැඹුරින් කියලා දුන්නා. සංසාරයේ ඇති අති භයානකකම නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි. මේ සංසාරයෙන් එතරටපත් වෙන්න යන ගමනේ තනිව මෙහෙම එතරටපත් වෙන්න එපා. පුළුහංකම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න කිව්වා. මහණෙනි. තනියම සංසාරයෙන් එතර වෙන්න එපා. පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න මහණෙනි කියලායි දේශනා කළේ. ඇයි මේ සසරේ ඇති අති භයානකම නිසා. ඔබයි මමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස්යන් වලට පත්වෙවි. මේ ජීවිතේ කොතරම් දුක් විඳද මේ ජීවිතේ විතරයිද ඒවා විඳේ නෑනේ මේ ජීවිතේ විතරක් එහෙම නෙවෙයි පෙර සසරේදී ඕන තරම් ඒ විදිහටම දුක් විඳා ඒක මේ ජීවිතේදිත් ඇති නුවණැත්ත කල්පනා කරනවා මෙච්චර කාලයක් මං අඬාපු විදිහ කලි එහෙනම් මේකෙන් මං මිදෙන්න ඕනේ එහෙමයි කල්පනා කරන්නේ එක රැජින. තමන්ගේ මැරිච්ච ස්වාමිය වෙනුවෙන් අඬනවා සොහොන බදාගෙනන්න උදේ ඉඳලා රෑනිකම් මල් තියලා සොහොන වටේට අඬනවා. ඇයි ස්වාමීනී මාව දාලා ගියේ? ඇයි මට මෙහෙම කළේ? එහෙම යන්න. වියවුණු දුක කාටවත් දරාගන්න බෑ. කවදාක්වත් දාලා යන්නේ කියලා පොරොන්දු දෙන අය අපිව දාලා ගියපුවම කොයිතරම් දුකක්ද ඒක? ඒ දුක දෙන්නේ ඒ කලේ අපේ මහ බෝසතාණන් වහන්සේ. බුදුබව ලබාගෙනත් නේ. පෙර දක්නා නුවණ තියෙනවා. ළඟට ඇවිල්ලා අහනවා කාවිනු විඳන. මම මං අඬන්නේ. මගේ රජුරුව මාව දාලා ගියපු නිසා කිව්වා. මතක් කළා කොයි රජුරුවද? ඒ වෙලේ මතක් කළා මගේ රජුරුව. එහෙම සඳහන් කරනකොට ඔතන විශාල ප්‍රමාණයක් ඒ රජවරුන්ම එකම තාත්තගේ එකම දරුවෝ මැරිලා වැළුණු තැන බදාගෙන යෝබෝ යඬන්නේ. රාජදේවියට මතක් කරනවා. ඔය අඬනකින් ප්‍රතිඵලයක් තියෙනවද? නෑ ඔය අඬනකින් ප්‍රතිඵලයක් නෑ. උඹරි ප්‍රේතවත්තුව. අපි පින්නතුන් කියවල බලන්න. සංසාරයේ ඇති ඇති භයානකම විග්‍රහ වෙන්නේ අති ගැඹුරු බොහොම සරල තැන සසරේ ඇති භයානකම. ඔබ ඒ මහරජ්ජුරුවන්ගේ ඒ ආත්ම වාර 7000 ගණනාවෙම රැජින බවට පත් වෙලා ඉපදුනේ. ඇයට ලැජ්ජ හිතෙනවා. ඒ ආත්ම වාර 7000 ගණනාවෙ මම කාන්තාවක් වෙලා ඉපදුණාත් එතකොට. එහෙම ඉපදිලා මං ස්වාමියා වෙනුවෙන් මේ සොහන බදාගෙන මං ඒ ආත්මවර 7000 ගන්නවා මේ ඇඬුවද? අනේ ස්වාමීනි මට තවත් නම් අනන්න ඕමනාවක් නැහැ. මට මේක මිදෙන්න මග කියලා දෙන්න කිව්වා. නමුත් ඒ කාලේ බුදු බව ලබා ගන්න නැති නිසා මෛත්‍රී කර්මස්ථානය උගන්වලා දිව්‍ය ලෝකෙ ගිහින් සුගතිය ඉපදෙන්න මග කියලා දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තාම සවැත් නුවර ඉපදිලා ඒ වෙනුවෙන්ම තමන්ගේ මල ස්වාමියා මැරිලා අඬ අඬ ඉන්නකොට ළඟට ඇවිල්ලා සංසාරෙන් ඉතර යන්න මඟ කියලා දුන්නා. පිනතුනි ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා අපි ධර්ම දේශනාව අදට අවසන් කරමු. සමහර රහතන් වහන්සේලා අවුරුදු 30ක් තරම් කාලයක් භාවනා කළා මාර්ගඵලයේ අගකටවත් එන්න බැරුව ගියා. අවුරුදු 30ක් භාවනා කරලා අවසන් වෙනකොට මේ කකුල් යටිපතුල් ඉරිතලලා ගිහිල්ලා තුවාල වෙලා ඒ තුවාල වලින් ගලාපු ලේ වලින් මේ සක්මන් මලු තෙත් වෙලා කියලා සඳහන් කරනවා. බැරිම තැන සක්මන් මලු වල කෙළවරේ ඉඳගෙන අඬලා තියෙනවා මට කවදක්වත් rahat වෙන්න බැරිද කියලා. නමුත් අවුරුදු 30ක් නෙවෙයි අතිවිශාල කාලයක් සංසාරේ ප්‍රගුණ කරලත් මම rahat ඵලයේ ළඟා කරගන්නේ නැතුව මේක නතර කරන්නේ කියලා. ලේ විදින යටිපතු සහිතව මේ සක්මන් මළුවල බණ භාවනා කරලා සංසාරයෙන් එතරුණ උත්තමයෝ ඉන්නවා. එහෙව් වීරයක් අපට තියෙනවද? එහෙව් වීරයක් සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට තියෙන්න ඕනේ. එහෙම වීරයක් ඇති කරගෙන ශ්‍රද්ධාව දියුණු පවුණු කරගෙන සංසාරයෙන් ඊ타ම් ඉක්මනින් එතරටපත් වෙන්නේ ඔබ සියලු දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වයේ අරණායක පදිංචි රණසිංහ දෙහිමඩුව පින්වත් මහත්මාණන් සුමන සූර්ය බණ්ඩාර පින්වත් මෑණියන් මල්ලිකා සූර්ය බණ්ඩාර පින්වත් මෑණියන් මාලනී සූරිය බණ්ඩාර පින්වත් මෑණියන් ඇතුළු ඥාතිවරුන් සත්පුරුෂ වූ කාරුණික ගුණගරුක පින්නතුන් විසින් ඒ පින්වත් පිරිසකේ උතුම් වූ වරමුණු මෙම සද්ධර්ම දානමේ කුසල කර්මයේ තුලින් රැස් කරගත් සියලෝම පින්දහම් මෙහි පැමිණ සිටින අප නමින් නැසී පරලෝසපත් සියලෝම ඥාතින්ට සංසාරයෙන් එතරටපත් වීමට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් නැති සදාකාලික සැප ඇති අමාමහ නිවන් සම්පත්තිය සාත්සාත් කර ගැනීම උදෙසාම මේ සියලෝම පුණ්‍ය සම්භාරයෝ සියලෝම ඥාති වර්ගයා අනුමෝදන් වේවා කියන අතිවිශාල වූ මහත් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තව පින් අනුමෝදන් කරනවා රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා අමේලි දිනෙල් කරුණා තිලක චූටි දියණියගේ ජූලි මාස 25 වෙනි දිනට යෙදෙන සත්වන උපන්දිනය වෙනුවෙන් ඇයට රත්නත්තර අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය උදාපත් වේවා මෙලොව ජීවිත සුවපත් වේවා මෙලොවට පැමිණි කාරණා සම්පූර්ණ කර ගැනීමට රත්නත්‍රයේ ආශිර්වාදය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා ඒ වගේම මාළනී සූර්ය බණ්ඩාර සහෝදරියගේ ජූලි 25 වෙනි දිනට යෙදෙන උපන්දිනයේ වෙනුවෙන් රත්නත්‍ර අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ රත්නත්‍ර ආශිර්වාදයෙන් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා විදේශගත වී සිටින සෝමනා සූර්ය බණ්ඩාර සහෝදරියටත් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කායික වාචසික මානසික චිත්ත පීඩාවන්ගෙන් මිදීමට රත්නත්‍රයේ ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි නයෝමි රණසිංහ දියණියටත් දර්ශන කරුණාතිලක පුතුණුවන්ටත් මේෂා කරුණාතිලක දියණියටත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා සංසාරයෙන් එතරටපත් වීමට උතුම් වූ ධර්මාවබෝධයම සියලු දෙනාට ලැබේවා කියලා රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී සියලුම දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නාලිකාවේ මැදිරියට පැමිණි සියලුම දෙනාටම මේ සියලුම පින් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. දේශකයන් වහන්සේටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කර සියලුම පින් මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුම් පූජනීය අවසරයි කෝරළයාගම සම්නිතිස් මගේ පින්නතුන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අවසරයි බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේටත් බොරලන්දී වජිරඥාන මහා ස්වාමින් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට රත්නත්‍රය ආශිර්වාදේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මම් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මය ඔබට මට පාරමී ධර්මයන් බවටමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා චබුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාතු සාතු සාතු පින්වත්නි ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වා අවතාල පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු පින්වත්නි ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍යයේ ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.